අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිසන් වනේ මේ ශාලාව හැදුවට පස්සේ ඉස්සිසලාම් වගේ කරන පොඩි ඇත්තෝ විශේෂ කරන නේවාසික භාවනා වැඩමුළු කියලා අපිට මේකට කියන්න පුළුවන්. ඇත්තට මට ආරාධනාව තියෙන පහමාරේ ඉඳලා කෙසේ නමුත් මට හිතුණා මුලින් ඉඳලම සම්බන්ධ වෙලා මේකේ පිළිගැනීමේ කතාව ඉඳලම අහගෙන ඉන්න. ඒ නිසා මම ඉල්ලා සිටිනවා සංවිධානයේ ඒ වෙලාවට සැලසුම් කරලා තියෙන පිළිගැනීමේ කතාව මෙතනින් ආරම්භ කරන්න කියලා. ගරුතර ස්වාමින් වහන්සේගෙන් අවසරයි. හිතවත් දූ දරුවනි, දෙමව්පියනි, අපි මේ නිස්සරණ වනේ 134 වෙනි භාවනා වැඩසටහනයි. ඒක පළවෙනි දරුවන් වෙනුවෙන් කරන නේවාසික වැඩසටහනට වැඩසටහනයි ඒකේ සංවිධායක වශයෙන් මට කටයුතු කරන්න ලැබීම මට ලොකු භාගයක් කියලා හිතෙනවා. මේ වාසනාවන්ත දරුවන්ට භාවනා කරන්න අවශ්‍ය උපරිම සැප පහසුකම් සලකන්න මමත් තව අපේ ඉන්න දෙමව්පියන් 15 දෙනෙක් විතර අපේ ලොකුම වගකීම ඒක තමයි. ඉතින් මේ වාසනාවන්ත දරුවන්ට මොකක් හරි පුංචි හෝ අපහසුකමක් දැනෙනවා නම් මෙතන කරුණා කරලා ඔයාලගේ ඩෝම්ස් වල හරි කාමර බාර ඉන්නවා අම්මෙක් නැත්තම් තාත්තෙක් ඒ අයට කියන්න මොකද අපේ ලොකුම වගකීම ඔයාලා මේ දවස් <clears throat> දෙකමාරේ උපරිම ප්‍රයෝජනේ අරගෙන ඇස්කම් තමා වෙතම යොමු කරගෙන සතිමත් බව ප්‍රගුණ කරගෙන ආපු දරුවන්ට වඩා විශේෂ දරුවන් වශයෙන් මෙතනින් පිටත් වෙන්න දැකීමයි. අපිට මතක් කරන්න කාරණා ටිකක් තියෙනවා හෙට 5:50ට අපි සිල්ලඳුමින් සැරසිලා මෙතෙන්ට එනවා. ඒ ආපු වෙලේ ඉඳන් අපි උතුරු සළුව පැලඳගෙන තමයි අපි ධර්මශාලාවට එන වෙලාවට හැමතිස්සෙම ඉන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා අපේ කාලසටහනට අනුව අපේ දරුවන් වැඩ කරાવી කියලා ආරණ්‍යයට පුතාලට යන්නෙන්න වෙලාවල් අපි දක්වලා තියෙන කාලසටහනේ ඒ ඒ වෙලාවලට අමතරව කොයි වෙලාවකවත් අපේ වැඩිහිටියන් නැතුව කිසි කෙනෙක් ආරන්නේ ඉහළට නොයා ඉන්න කියලා කරුණාවෙන් ඉල්ලා සිටිනවා. ඉන්පසු අපි ස්වාමීන් වහන්සේට ආරාධනා කරනවා පළවෙනි කමඨහන් භාවනා දේශනාව පවත්වන්න කියලා. හ්ම්. අතර මේකේ සඳහන් කළ තියෙන 5යි සිට 5යි සිට 5යි දක්වා සංවිධානය විසි විනාඩි 3කට වැඩිය ගත්තේ නැහැ විනාඩි 30ක් බලාපොරොත්තු වෙලා තිබුණා ගන්න මට හිතෙන මේ දිග කතාවක් අහන්න ලෑස්ති වුණා මම වාඩි වුණේ. කියපු දේවල් මම නැවත කියනවා බණ පාරම්භ කරන්න ඉස්සෙල්ලා මට මේ තේරෙන විදිහට හෙට උදේ අපි සිල් ගත්ත වෙලාවෙ ඉඳලා සිළුම දෙනා උපෝසත ආජීවට්ටම සිලේ සමාදන් වෙන සිල්ලුතුන් බවට පත් වෙනවා. එතකොට වැඩි හිටියෝ උපෝසතටහංග සීලේ සමාදන් වෙනවා. ඉතින් ඒ සීල් සමාදන් වෙච්ච බව දැනගන්න අපි කරන්නේ සිල්ගත් දවස්වල කරන විදිහට උතුරු සළුව පාවිච්චි කරන එක. ඒ උතුරු සළුවෙන් සඳහන් කරලා තියෙන්නේ අපි ඉහළ සීලයකට ගිහිල්ලා ඉන්නවා කියලා. ඊට පස්සේ අපි බලාපොරොත්තු වෙනවා මේ සිල් සමාදන් වෙච්ච පිරිසක් වශයෙන් අපි වැඩි හිටියන් විසින් යෝජනා කරන මේ කාලසටහනට හැමදෙනාම එකඟ වෙන්න කියලා. ඒ නිසා මේ කාලසටහන හැම කෙනාටම ප්‍රසිද්ධ වෙන්න ඕනේ. මතක් කරන්න ඕනේ, පේන්න තියෙන්න ඕනේ. ඒ නිසා කාලසටහන සභාගත කරන්න ඕනේ. ඒ වගේම පිටිමි උපාසක මාත්‍රු වෙනුවෙන් වැඩිහිටියන්ගේ අනුදැනුමක් ඇතුව ඉහළට උනත් යන්න පුළුවන් ඉහළ ගිහිල්ලා ඒක භාවනා කරන්න පුළුවන්. නමුත් ඒකට වැඩමුණු සංවිධානයක වෙලාවක් දෙයි. ගියාට පස්සේ අනිකුත් යෝගාචරත් එක්ක කැමතිනම් එකතු වෙලා පාවිච්චි කරන්න පුළුවන්. අපි ඒක වැඩමුළුව කාලේ උපාතකම්මලා නැත්තම් කාන්තාපක්ෂය සඳහා දවසක් අපි යන්න ඉඩ දෙනවා. දවල් මත් 10නේ. නමුත් පිරිමි ඇයට මං හිතන්නේ හැමදාම උනත් નિયમિત වේලාවේ යන්න පුළුවන්කමක් ලැබෙයි වැඩි හිටියොත් එක්ක. එතකොට ගිහිල්ලා අනික් අයත් එක්ක ඒකට ගැළපිලා ගැළතිලා වැඩ කරගෙන යන්න පුළුවන්. ඒ ටිකයි මට තේරුනේ සංවිධානය විසින් ඉදිරිපත් කරපු කාරණා. ඒක මම නැවත මතක් කරේ පොඩි විශේෂම ඉස්ලාම මතවට ආපු අයට මතක් කිරීම සඳහා මම හිතනවා මගේ බණෙන් පස්සේ තව විස්තර කියලා දෙයි කියලා අලුතෙන් ආපු අයට. ඉතින් මම දැන් ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ.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 ඉස්සර තිබුණ ක්‍රමේ හැටියට උදේ අරුණ නැග්ගත් එක්ක නැත්නම් හීල් දාණයට කලින් සිල් සමාදන් කරලා පහුවෙන්දා අරුණ නගිනකන් ඒ සමාදන් වෙච්ච සීලයෙන් ගත කරනවා සමාලලට ගෙදර ඇවිල්ලා ඒත් ඉන්නේ සිල්ලඳුමේ රාත්‍රී ආහාර ගන්න නැතුව නැත්තම් පන්සලේම සිල්ලුතුන් වනමඩුවේ නතරලා ඉන්නවා. ඒකට අපිට ඉස්සර තිබුණු සම්ප්‍රදාය හැටියට දවසක් සිල් ගන්න පුළුවන්කම තිබුණා. ඒ ක්‍රමයේ හරහා ඇති කරගත්ත අලුත් ක්‍රමයක් තමයි එක දවසක් නෙවෙයි දෙකක් තුනක් හතරක් පහක් හයක් හතක් අටක් නවයක් දහයක් එකොළහක් දොළහක් 13ක් 14ක් 15ක් විතර තිකටම පූජනීය ස්ථානයකට වෙලා ඉඳගෙන අර සමාදන් සමාදන් වෙච්ච සීලය ඇතුව දිගටම සීල් ජීවිත ගත කරනකොට ඒක සීල වැඩපිළිවෙලට වැඩිය භාවනා වැඩමුළුවක් කියලා සඳහන් කරනවා. ඇතර මේක ਸਰවචනාංශි වැඩ ඉන කාලේ ඉන්දියාවේ ජේතවනාරාමේ එහෙම තිබිලා නැහැ. තිබිලා තියෙන්නේ සංඝයා වහන්සේලා එහෙම නැත්තම් කියනනම් පැවිදි වෙච්ච ඇත්තෝ එහෙම වස් කාලේ මාස 3ක් වැඩි හිටියොත් එක්ක නැත්නම් ගුරුනාංශලත් එක්ක කමඨාන් දෙන ඇත්තොත් එක්ක ඉඳලා තියෙනවා. ඒ කාලවල වල තිබිලා තියෙනවා සම්ප්‍රදායක් ඊ타මත්ම ලිංගතු සාසනික හැඟීමක් තියෙන ඇත්තෝ අර සංඝයා වහන්සේලා වගේ ඒ අරණ්‍යවලම මාස 3ම නතර වෙලා ඉඳලා තියෙනවා. ඒ ඇත්තන්ට ආරණ්‍යකයන් කියන නම පාවිච්චි කරලා තියෙනවා. උපාසකෝ නැත්නම් ආරණ්‍යක කියලා. එහෙත් ඒකේ ඉතිහාසයේ සඳහන් වෙන්නේ කාන්තාපක්ෂයේ ඉඳලා තියෙනවායි කියලා. උපාසකයත්තු ගිහිල්ලා සංඝයා වහන්සේ වස්සමාදන් වෙලා ඉන්න තුන් මාසෙම පන්සලට වෙලා ඉන්නවා. ඉන්න ගමන් එකක් සංඝයා වහන්සේලාගේ අවශ්‍ය තා සම්පූර්ණ කළ දෙනවා. සමහර විටක පින්ඩපාතේ වටිනකොට පිටිපස්සේ යනවා දංකද අරගෙන. ගිහිල්ලා සංඝයාට හම්බෙන දේ ගෙනල්ලා කපල කොටලා හරි ගස්සලා උපස්ථායක වශයෙන් කරනවා. හැබැයි පුළුවන් තරම් බණ භාවනාවල ඊදිලා තියෙනවා. ඒකත් මේ දවසේ සිල් සමාදන් වෙනත් දෙක අතර තමයි ඔය බුරුමේ හිටපු ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් වෙන මහසී සෑඩෝ ස්වාමීන් වහන්සේ මෑත යුගයේදී මේ වගේ දස දින භාවනා, හත් දවසේ භාවනා, සති දෙකේ භාවනා පටන් අරගත්තේ. ඉතින් ඒක ලංකාවට ආවේ 1956 තිබිච්ච බුද්ධ ජයන්ති කාලේ. ඒක අපිට බුරුමෙන් ලැබිච්ච ලොකු ධර්මමය දායාදයක්. ඊට පස්සේ බුද්ධ ජයන්ති උත්සවයට කරපු ලොකඩක් ආගමික උත්සව අතර ආගමතුමාගේ ඉඳලා රජයේ ඉඳලම ආධාර කරලා මේ වගේ භාවනා කිරීමේ කටයුත්තක් පටන් ගත්තා. ඒකේ ඉෂ්ටිරසාර ලකුණ තමයි දැන්ට කඳුබඩ තියෙන භාවනා මධ්‍යස්ථාන. ඉතින් ඊට පස්සේ තමයි මේ නිසන්න වගේ වනේ වගේ තැන් පටන් අරගත්තේ. ඒත් නිසන්න වනේ පටන් අරගන්න වෙලාවේදී මේ වගේ නේවාසිකව භාවනා කරන්න පුළුවන් ගතියක් වැඩමුළු වශයෙන් තිබුණේ නැහැ. පිරිමි සමහර අය ඇවිල්ලා කුටියක් කාමරයක් අරගෙන භාවනා කරන්න පටන් අරගත්ත කාලයක් තමයි තිබුණේ. ඉතින් මම ආවේ 88 ඒ මේ වගේ හැඟීමක් මෙච්චර දැනුමක් තිබුණේ නැහැ. මට හිතුනේ මං ආවෙම පැවිදි වෙනවා කියන අදහසෙන්. ඒ කියන්නේ gederin එළියට ඒ බැස්සෙම ගිහි පැවිදි මං කියන්නේ ගිහි ගියත හැරීමක් කියලා හිතාන ආවේ. ඊට පස්සේ මම බැලුවේ නෑ මොකද්ද උනේ කියලා. ඇවිල්ලා බැලුවට පස්සේ එහෙම ආවට පැවිදි කරන්නේ නෑ මෙවයි. අවුරුද්දක් විතර තියෙනවා පැවිදි වෙන්න කැමති කෙනෙක් පරීක්ෂා කරන්න. ඉතින් ඒ කාලය ඇතුළත පොත්පත් කියලා දීලා භාවනා කියලා දීලා කටයුතු කරනවා. එතකොට මේ වගේ කාලසටහනක් අපිට දෙනවා. බොහොම සීමිත ප්‍රදේශයක අපි කටයුතු කරමින් ඉඳලා තමයි පැවිදි වුණේ. ඒ වුණත් මේ වගේ වැඩමුළුවක් කරන අවස්ථාවක් අපිට ඒ දවස්වල තිබුණේ මේක මේ මෑත කාලයකදී ඇති කරගත්ත විශේෂයෙන්ම කාන්තා පක්ෂයට කරපු උදව්වක් වශයෙන් ඇති කරලා තමයි අද 134 වෙනකොට අපිට ඒකේ ඇතිවෙච්ච උදානය නිසා සතුට නිසා පොඩි දරුවෝ ටිකක් එක්ක අපිට මේ දවස් තුනක වැඩ පිළිලක් කරන්න පුළුවන්ද කියලා මේ ඇත්තටම භාවනා කරව මව්වරුන්ගෙන් ආපු යෝජනාවක්. මේක පියපක්ෂේ බොහොම අඩු සහභාගීත්වයක් තිබිච්ච යෝජනාවක්. කෙසේ නමුත් අද වෙනකොට අපි පිරිමි පක්ෂයත් එකතු වෙලා ඉන්නවා. කාන්තා පක්ෂයත් එකතු වෙලා තියෙනවා. පුංචි පාසක මහත්තුරුත් තියෙනවා. පුංචි පාසක කමලා තියෙනවා. ඉතින් මේක හරීම සන්තෝෂජනක අවස්ථාවක් අපේ මේ රූපිකා සංවිධායකතුම මෙහි මතක් කරා වගේ මේ උගෝ දෙනෙක් තම තමන්ගේ වැඩ අතහැරලා මේවිල බලාන ඉන්නේ. මේක සෑමතකින්ම සාර්ථක කරගන්න. ඉතින් ඒ සඳහා මට කියන්න පුළුවන් පටන් ගන්නකොටම ධර්මදේශනා ඒකෙන් මැදදිත් කියන්න තියෙන එච්චරයි අගදිත් කියන්න තියෙන එච්චරයි අපි සත්‍ය පවත්නවා නම් නැත්නම් වැඩමුළුවේ ප්‍රධානම પરමාර්ථය සතිය පැවැත්වීම කියලා දන්නවනම් ඉවර කරන්න ඉස්සෙල්ලා මම කියන සාර්ථක වෙනවා කියලා. ඒක මගේ ජීවිතයේ අවුරුදු 30ක් අත්දකපු දෙයක්. මේ සතිය නම් ඉස්සර කරගෙන යන්නේ මේ වැඩේ කරන්න ඉස්සලා කියන්න පුළුවන් අනිවාර්යයෙන්ම සාර්ථක වෙනවා. පටලවිලි එන්නේ නැහැ. පටලවිලි එන ඕනම තැනක කියන්න පුළුවන් සති කැඩිලා. සති කැඩිච්ච ඕනම තැනක කියතයි පටලවෙනවා. ඒ නිසා අපිට නිර්වෘල් ගමනක් යන්න ඕනේ නම් අපිට දහසකුත් එකක් යුතුයකම් වගකීම් බාර අධ්‍යාපන කටයුතු, gedara dore කටයුතු තියේදී අපි කොහොමද මේ විතම ලෝකයේ සමහිත පවත්න්නේ? ඒකට නම් අපි මේ අඳුර ගන්න හදන සතිය අත්‍යවශ්‍යයි කියලා මගේ පුද්ගලික අදහස. ඒ වගේම මම දන්න මෙතනින් එක්කෙනෙක්වත් දැනට නැතුව ඇති සතිය කියන එක දන්නේ නැති කෙනෙක්. ගොඩනෙක් ඒක දන්නවා. නමුත් ඒක නැවත නැවත මතක් කර ගැනීම ਸਰුවචනාචිත කරන ගෞරවයක්. ධර්මයේ හැදෑරීමක් සංඝයාට එකතු වීමක් සීලය වැඩිවීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒ සඳහා මම ඉස්සරහා තියාගත්ත මේ පාඩය එහෙම නැත්නම් ධර්මදේශනාවේ මාතෘකා පාඩය සතිපන සබ්බත්තිකා වුත්තා භගවතා ਸਰවචනාංශේ දේශනා කළා තියෙනවා සතිය හැමතන්හි අපේක්ෂා කරන්න. ඉස්සර අපි ගත්තොත් ඔය බුද්ධ දාන්ත කාලේට ඉස්සෙල්ලා සතිය කියන එක දැන් සතිපට්ඨානය කියලා තියෙන එක පැවිදි වෙච්චි අරණ්‍යගත වෙච්චි ස්වාමීන් වහන්සේලාට පමණක් සීමා වෙච්චි ඒ ඇත්තවත් නොකරන දෙයක්. සතිපට්ඨාන කියන එක ගිහියත්ව හිතන්නේවත් නැහැ. ඒගොල්ලෝ කියන්නේ සතිපට්ඨාන පොත කිව්වත් පින් සිද්ධ වෙනවා. මේ සංඝයා තමයි සතිපට්ඨානේ වඩන්නේ කියලා. නමුත් උඟෝ සංඝයා වහන්සේලා දන්නෙත් නැහැ සමානට සතිපට්ඨානේ මොකද්ද කියලා. නමුත් මේ බුද්ධ ජයන්තියේදී ඇතිවෙච්ච මේ බුරුම රටත් එක්ක අපේ සම්බන්ධකම නිසා කඳුබඩ වගේ තැන්වල ගිහි ඇත්තෝ වැඩි හිටියෝ විශේෂයෙන්ම මේ සතිපට්ඨානේ පටන් ගත්තට පස්සේ ඒ තේන්න පටන් අරගත්ත මේ සතිය කියන එක නැත්නම් සීහිය කියන මේ කතා කරන අතර මාතෘකාව එක පක්ෂයකට තීන්දුව වෙලා නැහැ. ඒ කියන්නේ අරණ්‍ය වාසී සංඝයාට විතරක් සීමා වෙලා නැහැ. ඒක ගිහි පැවිදි දෙපක්ෂයටම ගන්න පුළුවන්. එහෙම නැත්නම් gedara වාසය කරන කෙනත් ආගාരിക කියලා කියනවා. නැත්නම් අරණ්‍ය වාසය ගත කරන අනගාരിക කෙනාට දෙගොල්ලටම සමානයි. මේක එවකට සංඝයා කැමති වෙච්ච ගතියක් නෙවෙයි. සංඝයා හිතුවේ බුද්ධ ජයන්තිට ඉස්සල මේ භාවනා વિષය සංඝයා සඳහා පමණයි කියලා. එයිසා ඒගොල්ලෝ ජීවිත මේක බුද්ධියකට වගේ තියාන හිටියා. හැම කෙනෙක්ම සංඝයා ගහවට යන්න ඕනේ, කමටහන් ගන්න ඕනේ, සංඝයා දෙනවා, අනිකත්ව ගන්නවායි කියලා. මොන් මේ ඇතිවෙච්ච සතිපට්ඨාන ක්‍රමයට පස්සේ වැඩි කමඨහන් දෙන කෙනා ගීයක් වෙන්න පුළුවන් පැවිද්දෙක් වෙන්න පුළුවන් සංඝයයි ගීයොයි සමාන විදලා භාවනා කරන්න පටන් ගත්තාම මේක එක පැත්තකින් සියලු තන්නේ අපේක්ෂා කළ යුතු වශයෙන් ගිහියත්තන්ට අපි ඉස්සර හිටපු විදියට බුද්ධ ජාන්ති ඉස්සලා හිටපු විදියට සතිය අවශ්‍ය නැහැ කියලා දෙයක් නැහැ එහෙම නැත්නම් පැවිදි අයට විතරයි මේකේ අවශ්‍යතාවය කියලා එකක් නැහැ. දෙකොල්ලටම සමබව තේරුම් ගන්න අවුරුදු 30කට වැඩි කාලයක් ලංකාවට ගියා. කඳුබඩ වගේ වැඩපිළිවෙල තියෙද්දි ඒක ජනයා අතරට යන්න බොහොම සීමිත පිරිසක් කරගෙන තිනවා. ජනයා අතරට යන්න අවුරුදු 20ක් දිහක් ගියා. මොකද අපේ සම්ප්‍රදායේ තිබුණේ සතිය කියන එක පැවිද්දන්න විතරයි කියන එක. නමුත් මේ අවුරුදු 30කට විතර පස්සේ බොහොම හිමීට ඒක ගියේ කාලේ. අතන මෙතන කට්ටිය මේ ගිහිව සත්‍ය වඩන්න පටන් අරගත්තා. පටන් අර ගන්නකොට තිබුණ ප්‍රධාන වාදේ විරුද්ධතාවය තමයි අපිට ගොඩාක් වැඩ තියෙනවා gedaraක. පැවිද්දන්න වගේ අත අපිට අතත් යාන ඇත් එක වහගෙන ඉඳගෙන ඉන්න නෑ. ඉතින් ඒ නිසා මේ කාර්ය බහුල ජීවිතයේ සහ හුදකලා ජීවිත දෙකේ දෙකටම සත්‍ය කරන්න පුළුවන්ද නැත්නම් මේ සඳහා මේ හුදකලාව කියන සියලු වැඩ අතහැරලා ගීකී අතහැරලා කරන්න ඕනද කියන එකේ ගීගේ අතහැරපු යත්තන්ගේ තිබුණ ඔව් කියන අදහසක්. ඔව් ඔව් ඔව් ඔව් ඔව් ගීගේ අතාරින්න බෝනේ. පැවිදි වෙන්න බෝනේ කියලා. නමුත් ඔය කඳුබඩ වගේ තැන් වලින් ඇති වෙච්ච පණවිඩේ පේන්න තිබුණා මේ සමහරලාවට chartered accountantලා නැත්නම් වරලත් ගන්න කාර්යකාරීන් එහෙම නැත්නම් මැනේජ්මන්ට් ටෙක්නික් මැනේජ්මන්ට් සාවල් කරන අය දොස්තරලා එහෙම නැත්නම් විවිධ ශිල්ප කරන අය මේක ඇවිල්ලා බලලා භාවනා කරාට පස්සේ ඉස්සර හිතුව ඒගොල්ල භාවනා කිරීම සංඝයාට විතරයි ඒකටම වෙන්වෙන්න ඕන කියලා නෑ මේ දවස් 10 භාවනා කරලා ගියාට පස්සේ ඒගොල්ලෝ දැක්කා තම තමන්ගේ රස්සාවල් තම තමන් කරපු දේවල් ආචාරි ලස්සන කරතයි. එයිසයි ඒගොල්ලෝ කිව්වා මේ කාර්ය බහුල අයටත් මේක කරතයි. කාර්ය බහුල නැති අයටත් මේක කරතයි. ඉතින් මේක තවත් විදියකට අර පැවතිච්ච ක්‍රමේ කඩාගෙන සත්‍ය එළියට එන්න පටන් අරගත්තා. ගෑනු පිරිමි වුණාට ගිහි පැවිදි වුණාට කිසිම බාධාවක් නැහැ සමසේ යන්න පුළුවන් කියලා. නමුත් මේක සතිය උගන්වන්න පුළුවන් බාලම ළමයා අඩුම වයස මොකද්ද කියන එක පරිේශණයකට ලක්ුණේ දැන් අවුරුදු 20කට විතර ඉස්සලා තමයි සතිය පිටවන්න අඩුම වයස මොකද්ද කියන එක අභියෝගයට ලක් වුණේ. සරුවචනසී ඉන්න කාලේ පැවිදි කරන්න දුන්නේ නැහැ අවුරුදු 15 16 වෙනකම්. එම් පැවිදි කරුවට පස්සේ විතර සත්‍ය කියන එක වගේ අදහසක් තියෙනට කිව්වා ඒක අවුරුදු 15 16 වැඩි වුණාට පස්සේ කරන දෙයක්. ඊට පස්සේ කරන්න බෑයි කියලා. නමුත් සිද්ධියක් වෙලා තිනවා ආනන්ද ස්වාමීන් වහන්සේ අපේ සරුවචනසීගේ ප්‍රධාන උපස්ථායකයන් වහන්සේ ළඟ ළඟ උන්වහන්සේ උපස්ථාන කරපු බොහොම ප්‍රියමනාප කුල්පග කුලයක්, gedarak ගිහි ගෙදරක් තිබිලා තියෙනවා. ඒ හරි දුප්පත්. හැබැයි මේ ශාංශයට හැම වෙලාවම උපස්ථාන කර උදව් කරනවා. ඒ ගෙදර අදිසියෙන් වගේ අම්මයි තාත්තා දෙන්නම නැති වුණා. නැති වුණාට පුංචි ළමයි ටිකක් ඉතුරුනේ. ඉතින් ආනන්ද ශාංශයට හරි ඕනකමක් තිබුණා මේ දරුව ශාසනයට ඇතුල් කරගෙන උපස්ථාන කරා. නමුත් බුදුරජාණන්සේ මේ නීතියක් පනවලා දෙන අවුරුදු 15ක් වෙනකන් කරන්න බෑයි කියලා. පස්සේ සරුවචනන්සේ ළඟට ගිහිල්ලා ආනන්ද ආමතුරු වැඳලා කිව්වා අවසරයි ස්වාමීන් වහන්සේ පැවිදිකරනද අඩුම වයස කොච්චරද කියලා. අයියේ මහන්නේ නෑ ඔබ වහන්සේ දීලා තිබුණානේ මෙන්න මේ අවුරුදු 15ක් 20ක් වෙන්න තියෙනවා කියලා මට තියෙන පුද්ගලික ප්‍රශ්නයක්. මම දන්න කුඩුපක පවුලක් ඉන්නවා. ඒ දරුවන්ට නන්නත්තරයි කවුරුත් මොකුත් කරන්න බෑ. මේ දරුවෝ පැවිදි කරොත් මට සිව්පසේ දීලා දරුවෝ ටික අර්ථ කරන්න පුළුවන්. කොච්චර වයසේදීද අඩුම පුළුවන් කියලා. ඒකට බුදුන් සාල් දෙනවා ඒ දරුවන්ට කපුටෙක් ආවොත් එලවන්න පුළුවන්ද කියලා. කපුටෙක් එලව ගන්න පුළුවන්. ආ එහෙනම් පැවිදි කරන්න. ඔන්න බුදුරජාණන්සේ පැවිද්දට නැත්නම් සතියට නෙමෙයි පැවිද්දට අවසර දුන්නේ. දැන් කපුටෙක් ඇවිල්ලා තමන් වේලෙන්න දාලා තියෙන පොල් කෑලි ටිකක් කියමු. කනකොට අනිබබා අන්නර කියලා කපුට එලවන්න කිව්වහම එලව ගන්න පුළුවන් කෙනෙක් ඉන්නවනේ. එයා තමයි බුදුරජාණන්සේ පැවිද්ද දුන්නේ. ඊට පස්සේ ආනන්ද සාංශී අවස්ථාවෙන් අරගෙන මේ දරුවන්ට ඒක උගන්වලා සතිපට්ඨාන තුකන්නට ඇති. ඒ නිසා දැන් අද වෙනකොට තියෙන බටහිර වෛද්‍ය විද්‍යාවේ මානසික විද්‍යාව හැටියට බලනකොට ඒගොල්ලෝ සඳහන් කරනවා අවුරුදු 6 දී ඒ කියන්නේ ළමයි ඉස්කෝලේ ගිහිලා පළවෙනි වසර වෙනකොට පහේ ඉස්කෝලේ පටන් ගන්නවා නම් සතිය පටන් ගන්න පුළුවන් කියලා. මේක මෙහෙම සතිය දෙනකොට අපි අවුරුදු 6 දී දෙනවා. එතකොට මේ ළමයාට මේක ආගමික වැඩ පිටලක් විදියට දෙනවද? නැත්නම් පාසල් විෂයක් වශයෙන් දෙනවද? අකුරු ගණනවා වගේ, ගණන් සාත්‍රු ගණන ගන්න, චිත්‍ර ගණනවා වගේ, කවි ඉගෙන ගන්නවා වගේ, සින්දු ඉගෙන ගන්නවා වගේ දෙනවද? නැත්නම් වඳින්න, සම සිල් සමාදන් වෙන්න, මෙහෙම කරන්න කියලා කියනවාද කියලා බැලුවොත්, ඒ ළමා වයසේදී මේ සතිය අපි මේ වගේ වැඩකට යනකොට තේරලා තිනක ආගමකට සම්බන්ධ කරන්නේ නැතුව විෂයක් වශයෙන් පාසල් විෂයක් වශයෙන් දීම කරන්න පුළුවන් කියලා ඒ සඳහා වැදගත්ම දෙන්නේ ඒ දරුවට ඒ පොඩි වයසේදී සතිය උගන්නන දෙමව්පියෝ සතිය දන්නවද කියන. ඒ පොඩි දරුවන්ට උගන්නන දෙමව්පියෝ සතිය දන්නවා නම් ගෙදර වාතාවරණය සත්‍යමත් වාතාවරණයක් නම් අර දරුවට ඒක කියලා දෙන්න හරි ලේසි. ඒක නිසා දරුවට අවුරුදු 6 දී සතියේ වැඩි හැදීම හරහා කියලා දීම හරහා දෙමව්පියන්ටත් ලොකු පණිවිඩයක් යන්න පටන් ගත්තා. ඒ වගේම පවුලේ සාමය සම සමගි සම්පන්න ගතියත් වැඩි වෙන්න පටන් ගත්තා. ඒක නිසා දිගටම පරිශන කරලා තියෙනවා අඩු වයසේ කොච්චරද කියලා. ඉතින් අවුරුදු 6 වගේ වයස තීරුම් අරන් තියෙනවා ඉස්ලාම් මේ අදහස දෙන්න පුළුවන් කියලා. දැන් මගේ ජීවිතේ මම දැකලා තියෙනවා අවුරුදු 9 වගේ වයසේ අඩුම සතිය පිහිටපු ළමයි අති පිටරන් උත්සාහ කරන ළමයි මම දැකලා තියෙනවා බොහොම සුළු ප්‍රමාණයක්. මේ සමගි පන්තලේ අපි එකතු වෙලා පළවෙනි 40 දිනා ගෙනල්ලා කරන වෙලාවේ අඩුම ආපු ළමයා අවුරුදු 9ක ළමෙක් ආවේ. ඒ ළමයෙන් ඉවර වෙනකොට මම ඇහුවා එතකොට මේ ශාලාවේ භාගයයි තිබ්බේ එහා පැත්ත විතරයි. අඩුම එකනා කවුද කියලා. ඒකට ඒ ළමයා ඉදිරිපත් වුණා මම මේ වගේ එකක් ආයෙත් තිබ්බොත් එනවද කියලා. එනවා එනවා කිව්වා. ආයෙසරයන් මේ වගේ වැඩ පිළිවෙලක් තිබ්බොත් දවසක වැඩ පිළිවෙලක් එනවයි කියලා. ඉතින් ඒ නිසා එවැනි කෙනෙකුට බලනකොට මේ සතිය වයසද මධ්‍යම වයසද නැත්නම් ගොඩක් වයසද මධ්‍යම වයසද ළමා කියන එකත් බලපාන්නේ නැහැ. සබ්බත් එක. හැම තැනදීම අපේක්ෂා කරන්න පුළුවන්. ඒ වගේම පන්සලට ගිහිල්ලා අපි බුදුහාමුදුරන්ට වඳිනකොට කරන කියන දේ නැවතිල්ලේ නිස්සද්දව සතියෙන් කරනා වගේම මේක බත් කනකොට කරන්න බැරිද? මේක නානකොට කරන්න බැරිද? මේක දත්ම දිනකට කරන්න බැයිද? එහෙනම් කලබල වෙලා ඉස්කෝලේ දුවන්න හදන වෙලාවෙදිත් මේ තමන්ගේ කලබලේ නිසා දත හපා ගන්න හැටි, අතපය හප්ප ගන්න හැටි, දහියම සතිය පාවිච්චි කරන්න බැරිද? එහෙම නැත්නම් ඊටාම නැවතිල වැඩක් කරන කරන්න බැරිද කියලා බැලුවොත් සරුවච්චන් වහන්සේ සඳහන් කරනවා හැම තැන්හිම කරන්න පුළුවන්. මේචා සතිපට්ඨාන සූත්‍රයේ සූත්‍රය කියලා කියන්නේ සරුවඥාන්සේ දේශනා කරපු ਸਰවඥාන්සික වචනෙම කියවපු අද වෙනකම් ආරස වෙලා තියෙන යම් ධර්ම කොටසක්. සූත්‍රය කියන්නේ ඒකේ තියෙනවා <clears throat> ගතේ තිතේ නිසින්නේ සුත්තේ జాగර්තේ තුන්නී භාවේ යනකොට ඊටගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නකොට නිදාගෙන ඉන්නකොට නිස්සද්ද වෙනකොට කතා කරනකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට අත නමනකොට අත දිගාරනකොට ආදි වශයෙන් පුංචි පුංචි පුංචි ඉරියාපත සංදි පෙන්නලා ප්‍රධාන ඉරියා හතර නම් ඉතින් ඉඳගෙන ඉන්න එකයි හිටගෙන ඉන්න එකයි ඇවිදින එකයි නිදාගෙන ඉන්න එකයිනේ ඒ ඉරියා හතරට අමතරව පුංචි පුංචි ඉරියාව එක ඉරියාව අතරමැදි අවස්ථාවේ ඉන්න හැම තැනකදීම මේ සතිය කියන එක වඩන්න පුළුවන් එහෙම නැත්නම් කිසිම තැනක් අපිට නිදහස කාරණාවක් කියන්න බෑ මෙන්න මේ තැනේදී මේ කෙනාට මේ නිසා සතිය වඩන්න බෑ කියලා නිදහසට කාරණාවක් නැහැ. ඒ නිසා අපි සතිය මොකද්ද කියලා දන්නවනම් අපිට තේරෙයි ඒ සතිය විශාල හිතේ විවෘත කිරීමක් ඇති කළ දෙනවා. අපි ගෑනු වෙලා ඉපදුණා, පිරිමි වෙලා ඉපදුණා. අපි දැනට පුංචි දරුවෝ වුණත්, මැද වයසේ වුණත්, වයසට ගිහිල්ලා හිටියා. අපි පැවිදිලා හිටියත් නැති වුණා. අපි බෞද්ධ වුණත්, අබෞද්ධ වුණත්. කලින් සතිය අහලා තිබුණත් නැතත් මේ සතිය වඩන්න පුළුවන්. මේ නිසා දැනට ලෝකයේ තියෙන කෝකටත් අයිලි කියලා කියන්නේ කොයි ලෙඩේටත් හරියන බෙහෙත වශයෙන් උස්සස්ම විද්‍යාඥයාද පිළිඅරගෙන තියෙනවා අද ලෝකයේ තියෙන මේ ප්‍රධානම හැම ප්‍රශ්නෙටම යම් ප්‍රමාණික ඍජු හෝ වක්‍ර උත්තරයක් තියෙනවා සතිය. නමුත් මේ මෑත අවුරුදු දෙකක් තුනක් වෙනකන් කිසිම අධ්‍යාපන ආයතනයක ඒක උගන්නන්නට ලෑස්ති උනේ නැහැ. ඒ මොකද ඒක ආගම කියලා පැත්තකට දානවා. මොකද ප්‍රධාන වශයෙන් තියෙන ආගම් වල ඒක නැහැ. තියෙන්නේ බුද්ධ ආගම විතරයි. නම සරුවච්චන් වහන්සේම බුද්ධ බුදුහා බෞද්ධයන් මේක සීමා කළා නැහැ මනුස්සයන දීප නිසා අද වෙනකොට ගොඩාක් ආයතන විශ්වවිද්‍යාල ලෑස්තිලා තියෙන මේක උගන්නන්න ඒ උගන්වීමේ උගන්වන ක්‍රම අද සම්ප්‍රදාන කුල බෞද්ධයන් වෙන අපිත් අනුගමනය කරනවා. අපිත් අද ඒ පිටරටෝලින් කියන ක්‍රම අනුගමනය කරනවා. නමුත් ඇවිදින කෙනෙක් වශයෙන් මම දන්නවා ලංකාවේ දරුවන්ට ඒක කියලා දෙන්න පහසුකම් තියෙනවා. මොකද අපේ එදිනදා භාෂාවේ ගොඩක් වචන ඊට සමානව අපි දන්න වචන පාවිච්චි වෙනවා. නිසා පිටරට කෙනෙකුට ඒක කියලා දෙන්න හදනකොට ඒ ජීවිත බොහොම කලබල ජීවිත නිසා දෙමාපියොත් මේ මාතෘකාව දන්නේ නැති නිසා වෙනමම පාඨමාලා කරනවා. නමුත් අපේ දරුවන්ට මේක කියලා දෙන එක ලේසියි. ඉතින් මෙතන සතිය ගැන දන්න ගොඩාක් ඉන්නවා මම දන්නවා. ඒ අය සඳහා මම නැවත මතක් කිරීමක් කරනවා. මේ සතිය කියන එක සිහිය කියලා තමයි අපි සිංහලට නගන්නේ. සිංහලට නගන සිහිය. නමුත් අපි සිහි මූර්ජා වෙනවා. සිහි නැති වෙනවා. ඊට පස්සේ ආයි සිහිය එනවා කියන පැත්තට සතිය එක අර්ථයක් තියෙනවා. නමුත් මේ තවදුරටත් ඉදිරියට යනකොට මේ සතිය කියලා කියන්නේ මම දැන් මෙතන ඉන්න මොහොත නැත්නම් මේ එළඹි මොහොත කියලා මේකට කියනවා. ඉතින් ඒ මොහොත අපි හිත දැනගත්තන තෝකේ තමයි ඉන්නේ. කොහොම කරත් ඉන්නේ ඔගේ. මෙන්න මේක දැන ගැනීම තමයි මේ සතියේ තියෙන වටිනාම කටි. මට මේ මොහොතේ ඉන්නකොට මේ මොහොතේ ඉන්න බව දැනගන්න ගන්න ප්‍රයත්නයේට අපි සතිපට්ඨාන කියලා කියනවා. හැබැයි දැනගත්ත හරියට දැනගත්ත හරිය ඉන්නේ නම් මේ මොහොතේ තමයි. ඒක හරි අමාරුයි කියලා දෙන්න. අපි අතීතය ගැන හිතුවත් හිතන්නේ දැන් තමයි. අපි අනාගතය ගැන හිතුවත් හිතන්නේ දැන් තමයි. අපි වෙන කෙනෙක් ගැන හිතන්නේ කියත් හිතන්නේ මෙතන ඉඳගෙන තමයි. අපි වෙන තැනක් ගැන හිතුවත් ඉන්න මෙතන තමයි. අන්න ඒ නිසා මේ ඒ පිට යනව නතර කරලා අතීතයට නාගට යන එක නතර කරලා වෙන කෙනෙක් ගැන හිතන එක නතර කරලා වෙන තැනක් ගැන හිතන එක නතර කරලා මේක තමයි සතිය කියලා එහෙම තමයි අපි පටන් අරගන්නේ. ඒ නිසා සතිය පටන් ගන්නමේදී නැත්නම් සතිය උගන්නන්න පටන් ගන්න වෙලාවදී කියනවා පුළුවන් නම් ඒ සඳහාම අපකප වෙන්නේ කියලා. පුළුවන් නම් ඒ සඳහාම ගිහිගෙන් අයින් වෙලා මේ වගේ ඉඳගෙන ක්‍රියාකාරකම් කයි ක්‍රියාකාරකම් පුළුවන් තරම් නතර කළේ කියන්නේ අපි අතපයින් වැඩ කරනව නෙවෙයි තැම්පත් වෙන්න ඇරලා එතන කරන්න තියෙන දේවල් වලට හිතියෝ දන්නේ නැතුව මේ මම දැන් මෙතන ඉඳගෙන ඉන්නවා කියන කාරණාවට ගියාම මම දැන් මෙතන ඉඳගෙන ඉන්න බව දන්නේ කොහොමද කියලා අහන්න. කාටවත් උත්තර දෙන්න බෑ. සතියේ තියෙන ඊටාම ගැඹුරක් තමයි මම දැන් මෙතන ඉන්නෝ. මම දැන් මෙතන ඉන්න බව දාන්න. දැන් ඒකට තමන්ගේ ගුරුවරයා ඇව්වොත් කොහොමද තමන් දන්නේ මම දැන් මෙතන ඉන්නවයි කියලා? කියන්න භාෂාවක් නැහැ. කියාගන්න ක්‍රමයක් නැහැ. ඒක නිසා ඉන්නවා ඉන්න බව දන්නවා ඒ බව කාට හරි කියනවා කිව්වහම මේ ඥානෙ පැතිකඩ තුනක් තියෙනවා දැන් වර්තමානයේ ඉන්න එක එකක් ඒ බව දන්නේ නැත්නම් ඒක ආනිසංස නැහැ ඉන්නවා දන්නවා නමුත් ඒ බව තාට කියන්න බෑ මෙන්න මේ තුනම තියෙනවා නම් යම් කිසි කෙනෙකුට ඒ හැකියාව ඔයාලා කලින් කියන විදිහට ගෑනුකමේ පිරිමිකමේ පිටන්නේ නැහැ ඒ හැකියාව බාලමහලු වැඩිමහල් කියලා පිළිගන්නෙත් නැහැ. පැවිදි විලාද නැද්ද කියන එක බලපාන්නෙත් නැහැ. බෝසත් දුප්පත්ද කියන එක බලපාන්නෙත් නැහැ. ඉගෙනගෙන තියෙනව නැද්ද දක්ෂද නැද්ද කියන එක බලපාන්නෙත් නෑ මම දැන් ඉන්නේ මෙතනයි මං ඒ බව දන්නවා මං ඒ බව කාටට කියන්නේ මෙහෙමයි කියන තුන දන්නවනම් එයාට පඬිතයයි කියලා කියයි ඒක තමයි අපිට තියෙන මේ මනුස්ස ලෝකේ ගන්න පුළුවන් පඬිතකම ඉතින් ඒ සඳහා ගුරුවරු කරන්නේ ඒ සතියෙන් ඉන්න කෙනා කටට උත්තරයක් දීලා අහනවා. සතියෙන් ඉන්න බව යාර කියා ගන්න බැරුව ඉන්නකොට මෙන්න මෙහෙම මෙහෙමද කියලා ආප්තෝපදේශ මගින් උපමා මගින් රූපක මගින් පෙන්වනවා. මේ වැඩි හිටියන්න කරන වැඩමුළු වලදී මම දෙන ක්‍රම තුනක් තමයි මම දැන් ඒක පොඩි පුංචායට ඒක බරපතලද කියලා තමන් ඇස් දෙක වහගෙන හරි පාට්ටල වෙලා වාඩි වෙලා ඉනකොට මම මැරිලා නැති බව දන්නේ මොකෙන්ද කියලා බලන්න කියලා. මට පණ තියනවා කියලා කොහොමද දන්නේ? එක දෙක මට නිින්ද නැහැ ගිහිල්ලා නැහැ මම ඇහැරලා ඉන්නේ කියලා කොහොමද දන්නේ? තුන මට සීමුර්ජා වෙලා නැහැ. ක්ලාන්ත වෙලා නැහැ. මම ඉන්නේ අවදියෙන්. අන්න මේ තුනට මේ තුන තමන් වශයෙන් බලනවා නම් නැත්නම් තමන් වගේ අවබෝධ කරනවා නම් තමන් වශයෙන් අත්දකින්නවා නම් අන්න ඔක හේලි කරලා කියන්න පුළුවන් නම් මම මේ වාඩි වෙලා ඉන්නෝ සමබරව සමමිතිකව තැහැල්ලුව ලිහිච්ච ස්වරූපේ වාඩි වෙලා ඉන්නකම මම දන්නවා මම මැරිලා නැහැ කියලා. නැත්නම් මට දැනෙනවා මං අත්විඳිනවා මම මැරිලා නැහැ කියලා. මම දන්නවා මට අත්විඳින්න පුළුවන් මට නිින්ද ගිහලා නැහැ කියලා. මට අත්විඳින්න පුළුවන් දන්නවා මං අසතියේ නෙවෙයි සීමුර්ජා වෙලා නැහැ කියලා. ඉතින් මේ දන්නවා කිව්වට අනිත් එකනට තේරෙයිද නැද්ද කියන එක නැත්නම් මේ තාක්කී ඔප්පු වෙයිද නැද්ද කියන එක හරිම අමාරු තේරුම් ගන්න. ඉතින් ඒ නිසා මේ ඉන්නකොට වැටහෙන දෙයක් තියෙනවා කියලා හිතන්නකො හුස්ම ගන්නවා හුස්ම හෙලනවා බඩ පිම්බෙනවා හැකිලෙනවා නැත්නම් මේ කකුල රිදෙනවා නැත්නම් මේ පැත්ත තද වෙනවා මේ පැත්ත රිදෙනවා අන්න ඒ වගේ කාරණාවක් හෙලි කරලා කතාව කියන්න පුළුවන් නම් අසන්නගේ විශ්වසනීයත්වය වැඩි වෙනවා. මම ඉන්නකොට මම නිින්ද කියලා නැති බව දන්නේ මට හුස්ම ගන්න වැටේනවා. හුස්ම හෙලනවා වැටේනවා. ඒ හුස්ම ගන්නකොට නිදිමත වෙන්න බෑනේ. නිදිමත තියනවනේ වැටෙන්නේ නෑනේ. ඒතකොට මං සීමූර්ත වෙලා නැති බව දන්නේ කොහොමද? ආස්වාද ප්‍රශ්නේ ආස්වාස කරනකොට හුස්ම ගන්නකොට වැටෙන හැටි පිට කරනකොට වෙනස්. ඉතින් ඒ නිසා මම දන්නවා මගේ හිත අවුල් වෙලා නැහැ සීමුර්ජා වෙලා නැහැ කියලා අන්න මේ බවට ගියොත් නම් වැඩි හිටියෙකුටවත් අල්ලගන්න බැරි තැනක් ඒක. බොහොම ගැඹුරු තැනක්. Taman භාවනා කරන්න වශයෙන් නැත්නම් වාඩි වෙලා ඉන්න වශයෙන් ඉඳගෙන ඉන්නකොට Tamanට වැටහෙන දේ හෙලි කිරීම. එහෙම නැත්නම් වැටුණාට හෙලි කරන්න බැරි නම් ඒක කියනවා ගොළුෙක් දැකපු හීනයක් වගේ කියලා. කුලි කින දැකලා කියන්න බෑනේ කාටවත්. උත්සාහ කරනවා. ගොළු භාෂාවෙන් තමයි කියන්නේ. ඒ වගේ තමයි සතිය වන්න හුඟ දෙනෙක් ඉන්නවාද? ගොළුෙක් දකපො හීනයක් වගේ යාට හෙලි කරගන්න බෑ. ඉතින් ගුරුවරු කරන්නේ නැත්තම් කර්මස්ථානාචාර්යවරු කරන්නේ ආධ්‍යාත්ම ගුරුවරු කරන්නේ යාට කට උත්තර දීලා නැත්තම් කටට උත්තරේ දීලා අහගන්නවා කොහොමද දන්නේ සතියින් ඉන්නවයි කියලා. ඉතින් ඒකට තවත් එක උපක්‍රමයක් තමයි මම මේ ඉන්නකොට Tamanට වැටහෙනවා නම් මැරිලා නැහැ, නිින්ද ගිහිල්ලා නැහැ, ක්ලාන්ත වෙලා නැහැ වගේ මම ඉන්නේ අතීතයේ නෙවෙයි මම ඉන්නේ අනාගතයේ නෙවෙයි කියලා ඒකත් එක කට උතර තමයි වර්තමානයේ ඉන්නවා කියන්නේ. අරක නෙවෙයි මේක නෙවෙයි කියලා කියයි. එහෙම නැත්නම් මම ඉන්නේ වෙන තැනක නෙවෙයි මේ ඉඳගෙන ඉන්න තැනමයි මගේ හිත තියෙන්නේ. මම මේ ළඟ ඉන්න කට්ටිය ගැන හිතනවා නෙවෙයි මම ඉන්නේ මගේ මං ගැනමයි හිතාන ඉන්නේ කියලා. ඉතින් එතකොට පේනවා මේ විදිහට අපිට මේක කියලා දෙන්න අමාරු තේරෙන්නේ නැත්තේ මොකද අපි කවදාකවත් මේ සඳහාම උත්සාහ කරේ නැත්නම් ස්වභාවයෙන් සතිය නෙවෙයි ඉන්නේ එක්කෝ ඉන්නේ අතීතය ගැන හිතනවා එක්කෝ අනාගතය ගැන හිතනවා එක්කෝ කරන දෙයක් ඉස්සරහට කරන්න තියෙන දෙයක් වෙන කෙනෙක් වෙන තැනක් ගැන හිත හිතා ඉන්නවා ඉතින් මේකයි අධ්‍යාපනයයි කියන දෙක පොඩ්ඩක් කලපලා බලන්න. පාසල් දරුවෙක් වශයෙන් එයා අතීතය ගැන කල්පනා කරන හැම වෙලාවකම ගිවිච්ච පළච්ච ඉවරිච්ච දෙක ගත කරන්නේ. අනාගතයේ තාම ඇවිල්ලා නැහැ. ඒ නිසා ඒක යථාර්ථේ නෙවෙයි. ඉතින් ඒ දෙක මගාරවල වර්තමානයේ හිත ගන්නවයි කියන එක කොච්චර අමාරුද? ගත්තත් ඒක ඔප්පු කරන්නත් බෑ. කියලා දෙන්නත් බෑ. ආන්න මේ සඳහා ගන්න ප්‍රයත්නේ නම් කට්ට ඇරලා අධ්‍යාපනය කියලා කියතයි. මේ වර්තමානයේ ඉන්නවා ඒ බව දන්නවා. ඒකට දෙවන්නේක් අවශ්‍ය නැහැ. Tamangeම ප්‍රත්‍යක්ෂ ඥාණයෙන් තමයි කියන්නේ මම මෙතන ඉන්නවයි කියලා. ඒ වගේම මගේ හිත තියෙන්නේ වෙන කෙනෙක් ගැන හිතමින් නෙවෙයි මේ ඉඳගෙන ඉන්න කයමයි නැත්තම් ඇවිදින සක්මන් කරන කයමයි කියලා දන්නවනම් ඒ කියන අස්පන අපිට ඥානේ ප්‍රත්‍යක්ෂ ඥානේ බුදු රජාණන් වහන්සේ විතර මෙන්න මේ අස්පන අපිට දෙයි ප්‍රත්‍යක්ෂ ඥානෙ අගය කරපු කිසිම සාස්ෘණ වංශේ නමක් නැහැ. අනික හැම ආගමකම මේ සඳහා වෙනමම බලවේගයක් නොදන්නා බලාධිකාරියක් සර්ව බලධාරි දෙවි කෙනෙක් කිව්වා මිසක්කා මේ තමන් මෙතන ඉන්නකොට තමන්ට දැනගන්න පුළුවන් තමන් අතීතේ නම් අනාගතේ නෙවෙයි නම් තමන්ට දැනගන්න පුළුවන් වෙන කෙනෙක් ගැන හිතන්න නැත්නම් තමන්ට දැනගන්න පුළුවන් කියන එක ධර්මයේ ප්‍රචාරයේ පළවෙනිම පාදකය එහෙම නැත්නම් පදනම කරගත්තේ සරුවචනාංශය විතරයි ඒ නිසා පුංචි වයසේදී මේක දුන්නයි කියලා අසාධාරණයක් නැහැ. වයස වැඩි උනායි කියලා ලාභයක්වත් නැහැ පාඩුවක්වත් නැහැ. පුංචි වයසේදීම කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ මම දැන් මෙතන ඉන්න වෙලාවේ මම දැන් මෙතන ඉන්න බව දැන ගැනීම අපිට ලැබිච්ච ජීවිත බුද්ධියක්. නමුත් මේ එක එක දේවල් කරනකොට අපි ඒකෙන් ඈත් වෙලා ඒ කරනා තාකල් අපි ලබන අත්දැකීම පළවෙනි පන්ති අත්දැකීම නෙවෙයි. දෙවෙනි පන්ති අධ්‍යක්ෂ. නමුත් මම දැන් මෙතන කියන මොහොත ඒකට ගත්ත ගමන් පුදුමාකාර අධ්‍යාපනය කියන එකේ මූලිකම ලක්ෂණ පේන්න තියෙනවා. ඒ නිසා මේ ළඟදි මට ආවා ඔය ඊමේල් මැසේජ් එකක්. එහෙම නැත්නම් මේ මේ සත්‍ය පිළිබඳව අදාළයෙන් යන කිට්ටුවෙන් යන අත්දැකීමක් ලෝකයේ අධ්‍යාපනයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ හැම රටේම තියෙනවානේ. හැම ඉස්කෝල වලට හැම රාජ්‍යකම තියෙනවා. වැඩිම දක්ෂ අයර්ලන්තේ කියන රටලු. අයර්ලන්තේ තියෙන එංගලන්තයට පොඩ්ඩක් එහා පැත්තේ එංගලන්තේ අයර්ලන්තේ ළඟ ළඟ තියෙන දූපත් දැපුංචි දූපතක්. මමත් එක පාරක් ගිහිල්ලා තියෙනවා. දෙසරයක් මම හිතන්නේ මම ගිහිල්ලා තියෙනවා. ඒ රටේ ගුරුවරු එහෙම ඉන්නවනේ මෛත්‍රී කටියක් තරහ වෙන්නත් ඉඩ තියෙනවා. අපි වගේම තියනවලු සුමානයකට පැය 40ක් දවසට පැය 5 නෑ සුමානයකට පැය 40ක් නෙමෙයි සුමානෙකට පස්සර පහ 25යි. අපි ඉස්කෝලේ ගත කරන්නේ පැය පහක් නම් පැය පහව පහක් 25යි තියෙන්නේ. පැය 20ක්ම පන්ති කාමරයෙන් පිට කරන ක්‍රියාකාරකම් කරන්නේ. ගෙවතු හවනවා, සෙල්ලම් කරනවා, එක එක වැඩලු. ඉතින් එතකොට එක්කෙනෙක් අහනවා එතකොට පන්තියේ මෙච්චර වෙලාවක් පිටේ ඉන්නවනම් ළමයට කොහොමද අධ්‍යාපනයක් දෙන්නේ කියලා කොහොමද ළමයා ඉගෙන ගන්න කියලා. ඉතින් ඊට පස්සේ ඒකනා කියලා පොඩ්ඩක් ඉන්න ළමයි ටිකක් ගෙන් ලහනවා. හැම ළඟටම කතාලා ඔයාට භාෂා කත කීයක් කතා කරන්න පුළුවන්. මට පහක් කතා කරතයි. අනිත් එකනා භාෂා කීයක් කතාන්ද? හයක් කතා කරතයි. ඒ ළමයි ගියර වර්තමාන මොහොතේ ඉන්න අර ක්‍රියාශක්තිය ඉඩ දෙනව නම් එයාගේ ඉවදී ඉගෙන ගැනීමේ ශක්තිය නිකම්ම වැඩ. හරියටම අර අර පන්ති කාමරවල තියලා මේ කරන වැඩ ඒ නරකයි කියන හදනව නෙවෙයි ඒක තමයි මාත් ඉගෙන ගත්තේ. නමුත් මේ සතිය ඒ හැබැයි ওই කියන වැඩපිළිවෙල සතිය ගැන කතා කරන්නේ ළමයාට ස්වභාවික වෙන්න ගෙවතු වැඩ කරනවා, චිත්‍ර අඳිනවා, පීනුම් තටාකයකට දානවා, සාරම කරනවා. එහෙම කෙරුවට පස්සේ වෙන අධ්‍යාපන ආයතන වෙන රටකට වැඩි ඉගෙන ගන්න පුළුවන්. ඉතින් මේක මේ නිදහස සම්බන්ධයෙන් කියන්නේ මනස නිදහස් වෙනවා කියන එකත් විවිධාංගීකරණ වෙන වගේම එකක් තමයි බුදුමාකාර ශක්තියක් මේ බුදුරජාණන් අපට පෙන්නලා තියෙන්නේ. එනිසා අපි කැමැති ඉගෙන ගන්න මේ සතිමත් වෙන්න හදන දරුවොත් එක්ක මේගොල්ලෝ මේ වාගේ ඇවිල්ලා නන්නාදුන පිරිසක් එක්ක අපි ඔක්කොම එක සමානයි. අපි ඔක්කොම එකට සත්‍ය වඩිය සත්‍ය වඩන කට්ටිය වශයෙන් ක්‍රියාත්මක කරන්න යන කට්ටිය අධ්‍යාපනයේදී දක්ෂකම් වැඩි වෙයිද? නැත්නම් මේවට වෙලා ගැනීම නිසා අධ්‍යාපනයේ අඩු වෙයිද කියන ප්‍රශ්නේ සාකච්ඡා කරන්න අපිට ලොකු අවශ්‍යතාවයක් තියෙනවා. අපි මේ වගේ වැඩමුළු කරලා බලන්න හදන්නේ මේ දේ කරපු දරුවන්ට අධ්‍යාපනයේ ඉදිරියට යන්න පුළුවන් වේද නැත්නම් මේක නිසා කාලේ නාස්ති වේද කියලා. ඒ නිසා අපිට තැකයක් තිබුණා මේ ලංකා රාජ්‍යයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව අධ්‍යාපන ඇමතිවරයෙක් අපි මේ වැඩවලට කැමති වේද කියලා. අහනකොට අධ්‍යාපන ඇමතිතුමා කිව්වලු මට මේක පිළිබඳව මත ප්‍රකාශ කරන්න බෑ මම සත්‍ය කියන එක දන්නේ නැහැ. ඒ නිසා මට ඉස්සලා කියලා දෙන්න කියලා. ඉතින් අපින් ගී කණ්ඩායම ටිකක් කියලා දෙලා කිව්වලු එහෙමනම් ඉස්කෝලේ කීප එක මේක කරලා අපිට වාර්තා ගෙනත් දෙන්න කියලා. ඉතින් අපි දැන් සුමාන ගානකට ඉස්සලා ඇමතිතුමාට දෙවෙනි වාර්තාව දුන්නා. දුන්නාට පස්සේ පෙන්නවා මෙහෙත් ඉන්න ළමයි සමහර අය සම්බන්ධ වෙලා ඇති. ඒකට පොඩ්ඩක් භවනා කරලා මට සත්‍ය වැටහෙන්නේ මේමයි මම සත්‍යයෙන් ඉනොට මට ආසල් ප්‍රසවාසය වැටෙන්නේ මේමයි මම ඇවිදිනකොට මට වැටෙන්නේ මේම කියලා ඒ තොරතුරු කියවන හරහා කොච්චර ළමයිගේ මනස අවදි වෙනවද කියලා ඒ අයගෙන් ප්‍රශ්නයකට උත්තර වශයෙන් ප්‍රශ්නාවලියක් දීලා උත්තරේ එකතු කරපුවාම හැම කෙනාටම තියෙන පුදුමාකාර පිපීමක් පුදුමාකාර විකසිත බවක් පුදුමාකාර අර්ග තේරුම් අරගෙනක් තියෙනවා හෙලි කරන්නත් පුළුවන් ගැතිය ඉතින් මෙතන කීප දෙනෙක් ඒවට අපිට උදව් කරා. සහයෝගය දුන්නා. ඒ හැම කෙනෙකුටමත් උනන්දුවක් ඇති වුණා. මේ අපි මෙතෙක් කල සති අඳුරගෙන හිටපු හැටියට වැඩිය වෙනත් පැතිකඩ වලින් පොඩි දරුවෝ අඳුර ගන්නවා. පොඩි දරුවෝ ඒක අපිට කියලා දෙනවා ඊට පස්සේ. මං සතියෙන් ඉනවා දාන්නේ මෙහෙමයි කියලා. ඒක හරීම సౌందర్యාත්මකයි. ඒක හරීම උනන්දු කරන සුළුයි. ඒ වார்த்தාව දෙන්න ඉස්සර වෙලාම එමෙතුමා කතා කරලා තිනවා ආ මේක දැන් ගෙනියන්නේ. ඒ තරම්ම ඒක මේ තොරතුරු sannivedanaya කරනවා තේරෙනවා. ඒක නිසා මේ පුංචි දරුවෝ උණයි කියලා ඉස්සර බුද්ධ ජයන්තිට ඉස්සලා වැඩි හිටියෙක්වත් නොකරපු පැවිද්දෙක්වත් නොකරපු මේ සතිය ඔලුවට දැමීම බරපතල බරක් නෙවෙයි. හැබැයි ඒක බරක් නොවන විදියට ඒ පොඩි දරුවට දෙන්න ඕනේ. දීලා යාගෙන්ම අහන්න ඕනේ. මේක දැනගත්ත නිසා පවුලේ ආය අතර රණ්ඩු සරුවල් වැඩි වෙනවද පන්තියේ ඉන්නකොට මේක කරන්න ගිහිල්ලා තමන් වෙනතට වැඩි අවුල් වෙනවද ටීචර් කියලා දෙන්නේ තේරෙනවද විභාග ප්‍රශ්න පත්‍රේ තේරෙනවද විභාග ප්‍රශ්න පත්‍රේ උත්තර ලියන හැටි වෙනතට වැඩි निराවුල්ද විභාගේ පේල්ුණත් කමක් නැහැ කියලා හිත හදන්න පුළුවන්ද එනත මේ සතියෙන් වැඩ කරනකොට හොඳටම දනම පාස් වෙනවයි කියලා ඒකට බයක් නැහැ ඒතර විභාග කරලා ඉන්න තද බල ප්‍රතිඵල එනකන් තියෙන ආතතිය නැති වෙනවා. මම මේ කතා කරන්නේ මගේ පුංචි අත්දැකීම් ටිකේ. මොකද මම සත්‍ය කියන එක අඳුර ගන්නකොට ගොඩක් කල් ගිහිල්ලා. මට දැන ගන්නකොට මම විශ්වවිද්‍යාල දෙවෙනි අවුරුද්දේ හිටියේ. ඒ විශ්වවිද්‍යාලේ යනකොටත් මම අවුරුදු 3ක් වැඩිපුර නාකි වෙලා හිටියේ. අපේ බැච් එකේ මම අපේ අනික් අයත් එක්ක අවුරුදු 3ක් වැඩිපුර. මොකද 16 වෙනකොට මං 15 වෙනකොට මං 10 පන්තිට ගිහලා හිටියේ අපේ ඉස්සර කතා කරලා කිව්වා 16 වෙනකන් කැමති නම් ඉන්න පුළුවන් විභාග කරන්න නැතුව කියලා. ඉතින් මම බොහොම කැමතුණා විභාග නොකර ඉන්න නිසා මං 16 දී විභාග කරේ. අවුරුද්දක් පස්සට ගියා. නැත්තම් ඇත්තට මං පෙල් වෙනවා. ඊට පස්සේ පළවෙනි සැරේ 10 වෙනි පන්ති ඉගෙන ගන්න යනකොට පෙල්. ඔන්න දෙවෙනි සැරේ යාන්තම් පාස්. එසේ උසස් පෙළ ගියාට පස්සේ පළවෙනි සැරේ පෙල්. දෙවෙනි සැරේ ඔය යාන්තම් දිස්ත්‍රික්ක පතනකට ගිය නිසා ඔන්න විශ්වවිද්‍යාලයට ගියා. ඉතින් හැම තැනදීම අවුරුදු 3ක් පහු වෙලා. ඊට පස්සේ මට මේක හම්බුනේ කොහොමද මන් දන්නේ මම ඉගෙන ගන්න බැරි නිසා දන්නේ මේ සතියේ බුද්ධම ආසාවක් ආවා. මේකේ ෂෝක් වැඩේනේ. නිකන් ඉඳගෙන බලනින්න එකනේ තියෙන්නේ. මොනක්ක කරන්න දෙයක්. මේකට මොනම දෙයක් අඩුපාඩුකුත් නැහැ. මොකද සබ්බත්තිකම්මද හැමතැනම පුළුවන් හැම කෙනාටම පුළුවන්. ඉතින් මේක මට හිතුණා පුදුමාකාර පරිශන කරන්න. මං හිතනවා මේ වෙනකොට මං විතරච්චර පරිශන කරපු කවුරක්වත් මේ ලෝකේ නැතුව ඇති කියලා. මොකද බොහෝ විචිත ජීවිතයක් ගත කරේ. රසාවකුත් කරා, පච්චත්තුපාදිත් කරා, ඔක්කොමත් කරන ගමන් මම දැක්කා මේ සතියෙන් වැඩ කරනවා නම් කරන්න ඉස්සෙල්ලා ගේත හැකි දිනනවා දිනනවාමයි පටලැවෙන්නේ නැහැ. පෙරදැක්මක් එනවා. සතියෙන් පිට මොනව හරි මේකට දාන්න අවුල් වෙනවා. පටලැවෙනවා. අපි බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒක නිසා වතුරේ තියෙන තෙත ගතිය වගේ සතිය තියෙනවනම් ජයග්‍රහණය ෂුවර්. වතුරට හිතන්නේ තෙත ගතියට අමතරව පාටක් හරි ගඳක් හරි රසක් හරි හැඩයක් හරි ආවනම් වතුර කෙලසෙනවා. වතුරේ තියෙන තෙත ගතිය වතුර පිවිතුරුකම පෙන්වන. ඒ වගේ අපේ හිත දවසට කොච්චර වෙලාවක් ඒකේ ප්‍රകൃතියේ මම දැන් මෙතන. මම මැරෙලා නැති බව මම දන්නවා. මට නිින්ද ගිල්ල නැති බව මම දන්නවා. මට ක්ලාන්ත වෙලා නැති බව මම දන්නවා. පුළු පුළුවන් වෙලාවක මම දන්නවා මගේ හිත දැන් අතීතය අනාගතය නෙවෙයි ඔන්න වර්තමානයේ තිබ්බා. පුළු පුළුවන් වෙලාවල මම දන්නවා මගේ හිත මං අනුන් ගැන හිතනවා නෙවෙයි මම මං ගැනම හිත කල්පනා කරනවා මගේ ඉරියව් ගැන විතරයි. ඒ වගේම මං වෙන තැනක් ගැන මෙතන ඉඳගෙන ගෙදර ගැන හිතන්නේත් නැහැ. ඒක හරියට පරණ සතිය කාසියක් ගන්න මේ රෝල් කරපුවාම සතිය කාසිය යහට මෑට වැටෙන්නේ නැතුව යනවා. ඒක රතාකාර සූත්‍රයේ ਸਰවඥාන්සේ පෙන්නනවා. ඒ යුද්ධයක් කිට්ටු වෙනකොට රජුරෝ රතයක් හදන කෙනාට රාජ රතයක් හදන්න භාණ්ඩකාරයෙන් වස්තු දුන්නා. ඉතියා ගිහිල්ලා හොඳම ලී තෝරාගෙන ඉන්නවල ඉන්නවල දැන් යුද්ධෙත් කිට්ටු වෙලාලු මෙයා රතේ හදන්නේ. ඊට පස්සේ රජුරෝ වහම කැදවල බල කිව්වලු මාස 6ක් ගියා. රෝද දෙකෙන් එකක් හදලා තියෙනවා කිව්වලු. ඊට පස්සේ මේ රජුරු කළු දැන් දැන් යුද්ධෙට වෙලා තියෙන තව දවස් 6යි තියෙන්නේ දෙවෙනි එක හදන්න කියලා. හරි මෙයා ගෙදර ගියාම දෙවෙනි එකත් හැදුවා. ඊට පස්සේ කිනාට පස්සේ කළු දැන් බලපන් උඹ එක රෝදයකට මාස 6ක් ගත්තා දෙවෙනි දවස් 6න් හැදුවා. උඹ බොරුනේ කරන්නේ. ඔය දෙකම දවස් 12න් හදන්න තිබ්බනේ කියලා හොඳයි හොඳයි කියලා රජුරෝ කිව්වලු රජුරෝ රාජසභාව කැඳවන්නේ කිව්වලු යෝගේ මේ ශාලාවකට වාඩි වෙලා අමාත්‍යවරු ගෙන්නන්න කිව්වලු ගෙන්නයි වෙරලා අර පළවෙනි හදපු රෝදේ මේ වගේ තල්ලු කරලා ඇරියලු අර මම ශාලාවේ කෙළවරට යනකම් පෙරලෙන්නේ නැතුව එහා පැත්තට ගිහිල්ලා හිටගත්තා දෙවෙනි රෝදේ දුන්නලු එහාට ගියාලු මෙහාට ගියාලු පෙරළුණා දවස් 6න් හදපු රෝදේ බකල් ඉතින් රජුරණ කිව්වලු මේක ඔබතුමාට තේරෙන රස්සාවක් නෙවෙයි මං දන්න රස්සාවක්. පළවෙනි එක මං ඒ තරම් සුසර කරලා හැදුවේ ඒ රෝදේ බකල් ගහන්නේ මේ වගේ තනි පොලොක යන්න කම්ම යනවා. දෙවෙනි රෝදේ දවස් 6 නෙවෙයි මට දවස් 3 වුත් හදත හැකි. හැබැයි ඒක සමබර නෑ. එහෙම වැඩ. ඊට පළවෙනි රෝදේ වගේ සතිය ඍජු කරගත්ත එක්කනා තල්ලු කිරුවට පස්සේ දිගටම රෝදය යනවා. අනික් රෝදේ එහාට හැරෙනවා මෙහාට හැරෙනවා අපේ ජීවිතේ নানা ප්‍රකාර ලාමක ආසාවල් ආවෝ සතිය වෙනුවට එහාට මෙහාට ගිහිලා බකල් ගහලා වැදගෙන වැටෙනවා අනිත් වගේ මේ සතිය වඩන කෙනාට බකල් අරිනවා කියන වැඩේ වෙනවා බකල් අරිනවා කියන එක වින්කල් එකේ කරනවා ගියාම බයිසිකල් රෝදෙට ස්පෝක්ස් දාලා කරකෝ කරකෝ කරකෝ කරකෝ ඒ ස්පෝක්ස් තද කිරිලක් තද කරනවා නිකන් වීණාවක් සුසර කරනවා වගේ. කෙරුවට පස්සේ තමයි අපි ඒක බයිසිකලයට හයි කරලා අපි බයිසිකල් පදිනවා කියවට ඕක මා විශාල වැඩක්. ඒකේ ස්පෝක්ස් 30 ගණක් තියෙන ඔක්කොම ගානකට තියලා හයි කරගන්න ඕනේ නැත්නම් රෝදේ බකල්. ඒ වගේ සතියෙන් කරන්නේ සතියෙන් ගත කරන හැම වෙලාවෙදීම බකල් අරිනවා කියලා කියන්නේ අපි ඒක. එතකොට මේව තල්ලු කරපුවාම යන. දැන් සතිය වඩපු එකනට බලන්න ආශ්වාස ප්‍රශ්වාස රැලි 10ක් විතර බලතයි. සතිය වඩපු නැති එකනට ආශ්වාස රැලි 1 2 බලනකොට වැටෙනවා. සතිය වඩපු එක්කනට පියවර 10ක් 15ක් යන්න පුළුවන්. වඩපු නැති එක්කනට පියවර 1 2 යනකොට බයිසිකල් රෝදේ බකා. ඉතින් 10 කරන එක්කන බකල් ලඩිනවා කියන්නේ 11ක් පියවර තියන්න පුළුවන්ද? 12ක් සතියෙන් පියවර තියන්න කියනකොට පුංචි සුසර කිරීම සිද්ධ වෙනවා. පුංචි සියුම් අතිසූක්ෂම හැඩ ගැසීම් සිද්ධ වෙනවා. ආස්වාද ප්‍රසවාස 10ක් කරනවා කියලා හිතන්න. 10 කරන එක දැනගෙන මම ඒක 11ක් බලන්න ඕනේ කියලා බැලුවොත් 10 වෙනි එකේදී මේක අර වැටෙනවද නැද්ද කියලා ඒන තතනෙම ගතියේදී නෑ මම මේ කොහොම හරි කරන්න ඕනේ කිව්වොත් යන්තම් ගැට ගහ ගන්න පුළුවන්. යන්තම් ජාම බේර ගන්න පුළුවන්. ඒක හුරු කෙරුවට පස්සේ ආ 11 පුළුවන්. දැන් 12. මෙන්න මේ ටික ටික ටික ටික අල්ලන්න ගියාම කේ සීමාවක්ම නැහැ. ඒ දියුණු වීමේ, ඒ සුසර වීමේ, ඒක එකලස් වීමේ సౌందර්යයකට යෑමේ කිසිම සීමාවක් නැහැ. කොච්චරද කියනවනම් මේ සතියක් නැතනම් සතිය වැඩි වීම නිසා ජීවිතයකට ලැබෙන ගුණාංග එහෙම නැත්නම් යහ ගුණ කෙලවර කරන්න බෑ. ඒ නිසා සතිය වඩන කිසිම කෙනෙකුට කවදාකවත් අව탁සේරු කරන්න එපා. සතිය වඩන යම් කිසි කෙනෙක් කියනවා බාලයෙක් කිය අරකේ මේකේ කියලා කිසිසේත්ම කාටවත් බෑ පහත් කළ සලකන මිනිහ කොයි වෙලාවේ ඊගා දක්ෂකම අල්ලයිද කියන්න බෑ. මේ කතා විවර කරන්න ඉස්සෙල්ලා මම එකක් කියලා නතර කරනවා. ඒ මොකද්ද? මේ මිනිස්සු වශයෙන් ගත්තාම අපේ හැකියාවල් අපි කියන කුසලතා ඔක්කොගෙම සමානයි. සතිය විතරයි ඒක ඔක්කොම කරලා බලලා විශ්වාසයක් ඇති කරලා දෙන්නේ manussකම තියෙන කෙනාට එයාට තියෙන මූලික හැකියාව බුදුහාමුදුරන්ගේ තියෙන හැකියාවමයි අපි ළඟ තියෙන්නේ. හස්තින් ඉnde ඉnde ඉnde මේක විවිධාංගීකරණ වෙවි විවිධාකාර පැති වලින් එළියට එන්න පටන් අරගත්තට පස්සේ තේරෙනවා සතිය වඩන්නේ නැතුව අපි වැඩුවොත් එක ශිල්පයයි වඩන්නේ සතියෙන් වැඩුවොත් සියලු ශිල්ප දක්ෂයි ඒක නිසා කියනවා සතිය සබ්බකිච්ච සාධාරණ සබ්බකිච්ච සාධක මහා මච්චෝවිය කියලා රජුරවණ්ඩ සියලු කෘත්‍ය කර දෙන මහා යමතිවරෙක් වායි කියලා කියනවා හැම දෙයක්ම කරලා දෙනවා එයා එහෙම නැත්නම් බුදුහාමතුම සඳහන් කරලා තියෙනවා රජගෙදර අරක්කමිය උයන බතේ නැත්තම් ව්‍යංජන සහිත ආහාර වෙලිලුණු ටික වගේ කියලා. හැම තැනටම ගිහිල්ලා ඔක්කොම සමරස කරලා දෙනවා. ඒලු බොහොම මිලාදික අඩු දෙයක්. වැඩිපුරත් කන්න බෑ. ගානට දැම්මොත් පුදුම රසයක් කරන් දෙනවා. අනිත් වගේ මේ සතිය ඩිංගිත්තක් අපි කරන වැඩවලට දාගත්තොත් ඒක වර්ධනයත් වෙනවා විවිධාංගීකරණය වෙනවා. ඒ වගේම ප්‍රමාණයේ අතුමු ටික ටික ටික ටික වැඩෙන්න පටන්. ඒ නිසා ඒක අඩුම වයසේදී අල්ලලා දුන්නොත් ඉක්මනටම ඒක තේරුම් අරගන්න පුළුවන්. ඊට පස්සේ අධ්‍යාපන කටයුතු, ක්‍රීඩා කටයුතු, රැකී රස්සාවල්, විශ්වවිද්‍යාල වගේ දේවල් වලට යනකොට විශාල පරාසයක් අපිට හම්බ වෙනවා. ඒ අතරතුර අපිට ඕන දේක් තේරුම් කර තෝරා ගැනීමේ හැකියාව ඇති වෙනවා. ඒ නිසායි අපිට හිතුනේ මේක පොඩි අයට සම්බන්ධ කරලා දුනොත් හොඳයි කියලා. ඉතින් ඒකට මේ රූපිකාගෙත් අදහසක් තිබුණා, ඔය ඩිලානෝන් ලාගෙත් අදහස් තිබුණා. අපි මේ වැඩි අයත් වැඩි පිටි වැඩි හිටි අත්තත් එක්ක කරපු මේ දේ පොඩි අයට දීම හරහා අපිට මොනවද අතිරේක ලාභ ලැබෙන්නේ? මම නම් දැක්කේ අපි ගොඩාක් ඉගෙන ගන්නවා කියන්නේ. පොඩි අයට මේක කියලා දීට යෑම හරහා අපිට ගොඩාක් පැතිකඩ ඉගෙන ගන්න හම්බෙලා තිනවා. ඒ කීප දිනක්ම මට ලියලා තිබුණා සාංශ අපි හිතුවේ නෑ මේ පොඩියට මේක දෙන්න පුළුවන් වෙයි කියලා අපි ඒකට දක්ෂයි කියලා. නමුත් ගන්න ප්‍රයත්නය හරහා සහ පොඩියත්තන්ගේ පතුපතිචාර නිසා අපි සත්‍ය පිළිබඳ විවිධ පැතිකඩ දකිනවා. අපි ඔක්කොම පුදුම සම්බන්ධතාවකට වැටෙනවා. එක පවුලේ වගේ සම්බන්ධතාවයකට වැටෙනවා. ඒ නිසා සති පන සබ්බත්තිකං උත්ථා භගවතා සියලු තන්නේ අපේක්ෂා කළ යුතුයි කියලා හිතාගන්න හැබැයි දොඩංගොඩ බදාගත්තා වගේ ඔක්කොම අල්ලන්න යන්න එපා පුළුවන් දන්න දැනගෙන් පටන් ගන්න. ඉඳගෙන ඉන්න වෙලාව හෝ දත්ම දේ වෙලාව හෝ සක්මන් කරන වෙලාව අල්ලගෙන හැබැයි මතක තියාගෙන ඉන්න මෙයා කොනක් අල්ලලා දුන්නට පස්සේ හැම තැනටම පැතිරෙනවා. ආනීකට අනුග්‍රහ කරගෙන යන්න පටන් අරගත්තොත් <clears throat> සතියෙන් කරන හැම ක්‍රියා ක්‍රියාවලියක්ම හොරතලයක් පාඩපත් වෙනවා. කිසිම දෙලාක සතිය වඩන කෙනාට වැරද්දෙන්නේ නැහැ. හැම දෙයක්ම හොරතලයක්. හැම දෙයක්ම සාහිත්‍යයක් පාඩපත් වෙනවා. ඉතින් මේ වැඩමුළුවත් වඩ සංවිධානය කරපු ඇත්තටත් දෙමව්පිය පක්ෂයටත් කුඩා දරුවන්ට සිළු දෙනාට මොහොතලයක් බවටපත් වේවා සාහිත්‍යයක් බවටපත් වේවා නිසන්මයටත් ආඩම්බරයක් වේවා කියන ප්‍රාර්ථනාවයි මේ මම බලාපොරොත්තු වුණා වූ දේශනාව මම මෙතනින් නැත කරනවා සිද්ධ දිනාටම සතුටුමත් වැඩමුළුවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම ඉල්ලා හිටනවා වැඩමුළු නායකත්වයට ආයෙසරයක් පොඩ්ඩක් කතා කරන්න කියලා. වෙන මොනවා කියන්නේ? ස්වාමීන් වහන්සේලාගෙන් අවසරයි. සියලුම දරුදරියන්ට දැනගන්න අපේ නිස්සරණ වනයේ පිළිබඳ පොඩි වීඩියෝ දර්ශනයක් තියෙනවා. දැන් අපේ සුජිත් පුතා ඒක අපිට මේ පෙන්නාවි. ඒකත් එක්ක මේ අපේ භාවනා ශාලාවල තියෙන පෑන්ට්‍රි වල තියෙන විදුලි උපකරණ පාවිච්චි කරන එක පිළිබඳ දැනුවත් කිරීමකුත් කරනවා. ඒ වීඩියෝ දර්ශනයත් අපි නරඹලා ඊට පස්සේ අපි රාත්‍රියේ ආහාරය අරගෙන අද දවසට වැඩ නිමා කරනවා. හෙට උදේ 5:50ට අපි සියලු දෙනා මෙතන රැස් වෙලා අටසිල් ගණ්ඩ අදිෂ්ඨාන කරගෙන ඉන්න දූල පුතාලා ඉන්නවනම් ඒක අපි ලොකු ආඩම්බරයක් විදිහට සලකනවා. එයාට අපි උපරිම මේ සහයෝගය දෙනවා අපි මම චතුමදුර දෙනවා පුළුවන් නේද චතුමදුර තමයි රැට දාන ගන්න නැති අයට බුදුහාමුදුරු දීලා තියෙනවා ಜಾති හතරක් එකතු කරලා මේ පැණි ගිතලුයි හකුරුයි තමන දෙන්න දී පැණි හකුරුයි ගිතලුයි බටර් බටර් හරි යොඩි හරි රසයි ඒගොල්ල පත්‍රිකක් බිව්වා උනොත්යක් බිව්වා කීර්තියක් බිව්වා. ඒක මම දෙනවා අද සීල් ගන්න කැමති අයට අනික් ගත්තත් ගත්තට ප්‍රශ්නයක් නැහැ. අම්මන් කියන ගබඩා හැමතුන්ට මේ වැඩි හිටියත්ොත් දැකලා නැහැ ඒව දන්නේ නැහැ. ඒ ඇයටත් එක ටික ටික අපි දෙනවා නිසන්නවනේ ගාන. එන අපිට අවසරයි අපි පිටත් වෙනවා. මේ මේක දැකලා නැහැ නේ වීඩියෝ එක. මේ නිසන්නවනේ එක. ආ එහෙනම් අපි පිටත් වෙනවා අපි සතුටු වෙනවා. සීල දෙනා නිසනවනේ සාදරෙන් පිළිඅර ගන්නවා. මම එනවා හෙටත් එකට විතරනේ. ඔව් හෙට එනවා එකට එනකන් සීල දෙනාට සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා